දැක ගන්න පුළුවන් වෙන්නේ නිසා සරුවචන සඳහන් කළා තියෙනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට්ටං තංචකෝ තං අසුතෝතෝ පුතඥෝ නප්පජානාති සෝ අසුතෝතෝ පුතඥස්ස චිත්ත භාවනා නත්ථීති වදාන මහනි මේ හිත මේ නිකලෙසලා මැදට ගිය හිත අනිවාර්යයෙන්ම ප්‍රභාසරයි ඒක මේ අලුතෙන් ආය සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පිටින් ගෑවිලා තියෙන කුණු කට්ට නිසා. පිටින් ගෑලා තියෙන කච්චල් නිසා. පිටින් ගෑලා තියෙන මලකඩ තට්ටුව නිසා බැලු බැලමට මේකේ තියෙන මලකඩ පෙනුමක්. හැබැයි ඇතුළට යන්න යන්න යන්න මේක දිදුලන ප්‍රභාසරයක් තියෙන බුදු හිතක් ඇතුළේ තියෙන. මොකද අපි කවදාවත් ඇතුළට යන්න අපි බලන්නෙම පිටට ගිහිලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ ගිහිල්ලා බාහිරවර්ති වෙලා නන්නත්තර වෙන එකයි. ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේක දම්බ රත්තරණක් වගේ. චිත්තං ජම්බෝන දස්සාවී කෝතං නින්දුතු මරහති කියලා ඒ අරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා ජම්බෝන දස්සයක්සේ දඹ රත්තරණක්සේ පවතින මේ හිතට කවුරුනම් නිග්‍රහ කරයිද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නිග්‍රහ කරන්නේ අපි නිග්‍රහ කරනවා මම කාලකන්‍යයි කියලා ඒ හිතේ පිරිසුදුකම දකන්නේ අර පිට ගෑවිච්ච මාලකඩ දැකලා. පිට ගෑවිච්ච තෙල් කුණ දැක්කට පස්සේ ඇතුලේ මේ මනුසකම ඇතුලේ පුද්දු වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන් පින කොයි වෙලාවෙත් සමාකාරවම තියෙනවා අඟුලිමාලටත් එහෙම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන උපතිසකෝලිත වශයෙන් ගත්තත් ඒකේ කිසිම වෙනසක් නැහැ අපිට වෙන්නේ අඟුලිමාල කියන්නේ මහා මදාවිය ප්‍රභා කරලා 10 දිනෙකට වැඩිය හයිය කෙනෙක් මහා මහා ත්‍ර්ථවාදී කිය. ඇතුළේ තියෙන අර නබරත්තරනේ ඒ කෝලිත උපතිසත් එක කිසි වෙනසක් නැහැ ඒ නිසා මේ පිට මේ කුණු තට්ටුව එහෙම නැත්නම් ඒ පුඩ ගෑවිලා තියෙන මජන් ටික එහෙම නැත්නම් අපි කියනවා නම් තෙල් කුණ මුළු ඝණයත් එක්ක බලනකොට දශම 0.2ක්වත් නැහැ කියලා කියනවා ඒ පිට පේන්ට් එක ඕක විතරයි පේන්නේ. ඕකෙන් තමයි මනින්නේ. අපිට ඒක හරහා යන්න බැරි නිසා අපි හැමදාම අපි හරි කාල කන්නේ අපිට දස පාරමිතා පිළිලා නැහැ අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ අපිට බුදුහාමතු ඉන්න කාලේ පහළ වෙන්න ඕනේ අපි ඉන්දියාවේ පහළ වුණේ නැහැ මම අර පව කරලා තිනවා මේ පව කරලා තිනවා කියලා අර පිට කුණු කට්ටේ තමයි සමාදන් වෙන්නේ ඒ නිසා බුදුහාමරු කියන කාදාකත් එහෙව් කෙනෙකුට නම් චිත්ත භාවනාවක් හරියන්නේ නැහැ මොකද මනුෂ්‍යගේ තියෙන්නේ කාල කන්නේ හැකීමක් හැකි සංඥාව නෙවෙයි නැති බැරිකමයි පේන්නේ එහෙනම් කෙලෙස් වලටමයි ආවඩන්නේ මාර පාක්ෂිකයි කවදා හෝ මේ මිනිස්සේ අර හොඳට ආනපන සංසිඳුල ඇතුළට ගිහිලා අනේ අම්මේ මේක කිසිම කෙලෙසයක් නැහනේ කාය දුස්චරිත වචී දුස්චරිත අඩු ගානේ මනෝ දුස්චරිතත් පුළුවන් තරම් හිරිවටලා තියෙන්නේ අඩු ගානේ මෙච්චර මායාකාරී විඥානයක් දැන් කොටු වෙලා තියෙන අනේ මට මේකේ වැඩි වේලාවක් ඉන්න ලැබේවා මේ මේ විවේකයේ මගෙන් තුරන් නොවේවා මේ විස්රාම හිත මේ හුදේ කලාව මේ තියෙන විවේකය මගින් තොර නොවේවා කියලා එකට යෙදිච්ච කෙනාට තේරෙනවා මේක ප්‍රයත්නයෙන් භාවනාවෙන් ප්‍රයෝගයෙන් උපයෝග එකක් නෙවෙයි. මේ තියෙන දේ සමාදන් වීමක් තියෙන අන්නේ සමාදන් වෙච්ච කෙනාට පේනවා තමන්ගේ පිට ගෑවිලා තියෙන කුණු ටික කොච්චර පොඩ්ඩයිද. මේ නිසා මම මෙච්චර පශ්චාත්තාප වෙනව වෙනුවට ওই කුණු ටික ගැන 100.2ක් වගේ වෙන කුණුසිකට වැඩිය මේ ඇතුලේ තියෙන දඹරත්තන ගැන හිතනවා නම් ඒ පුදුලට අම්මා තාත්තා මැරුණත් වස්තු ව්‍යසන සිද්ධ වුණත් ඥාති ව්‍යසන සිද්ධ වුණත් පේනවා මේ දඹරත්තරනේ තියෙන වෙනසට ඔය වස්තු විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ. ඥාති විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ. ඒක මේ වෙනමම මාතෘකාවක්. එහෙව් කෙනාට මේ තමන්ගේ දරුවා තමන්ගේ කුකුලේ මැරෙද්දිත් සමාධි භාවනාවට ගන්න පුළුවන්. මොකද දන්නවා මේ හිතේ ওই පිට ලෙල්ලේ ගෑවෙන දෙයක් මිසක ඇතුළට යන වෙනසක් නැහැ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට. මහන්නේ මේ හිත හරීම ප්‍රබහසරයි පිට උපක්ලේශ ගෑවිච්ච ටික විතරයි තියෙන්නේ. තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. සුතවතෝ අරිය ශාවකයා මේ ප්‍රොපෝෂන් එක දාන්නවා. මේ පිට තියෙන කුණුලෙල්ල මේ දහමස්ථාන කීච්චා විතරයි තියෙන්නේ. ඇතුළේ තියෙන දඹරත්තරනේ අහුවට වැසට අහුවෙන්නෙත් නෑ ඥාති වේසන වස්තු විසනට අහුවෙන්නෙත් නෑ ගානු පිරිමකමකොත් නෑ පැවිදි උපවිදිත් නෑ තියන්නිකාය දරාමඤ්ඤනිකාය දමරපුරනිකාය කියලා ප්‍රශ්නකුත් නෑ ඒක දන්න මනුස්සයාට ওই පිට මොන හෙන ගැහුවත් අර ඇතුලේ තියෙන දඹරත්නේ අදහන මිනිහට ඕනම තැනක සමාධි භාවනාවක් ගන්න පුළුවන් කියලා. ඒ මොකද යගේ විශ්වාසයක් තියෙනවා මේ මනුස්සකම කියන්නේ මහ විශාල දෙයක් කියලා. නැත්තම් අර විඥානයේ විසින් මවලා දෙන මේ රූපේ මේ ඇහැ මේ සද්දේ මේ කන මේ රූපවල මේක කහ පාටයි ඒක හොඳයි. මේ කහ නිල් පාටයි මේක හොඳ නැහැ. මේක හතරස් ඒක හොඳ නැහැ. නානා ප්‍රදේවල් ඒකට දාගෙන එව්වා හොඳ නරක කියලා බෙදාගෙන මේ කරන රණ්ඩුව වෙනුවට උන්නෝක බැදගෙන කන්නේ බැදගෙන කාපන් තම්බන කන්නේ තම්බන කාපන් කියලා ඕක දාලා පැතුලට ගියොත් Tamanට ඕන වෙලාවක ඇතුලට යන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය පෘථජ්ජනේ කල්ලා කතා කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා මේ පිට ලෙල්ලේ ඉන්න අයිතිවාසිකම් පිළිබඳ සටන ගියා බලනකොට හරිම විචිත්‍රයි. මේ මනුස්සයාට පිට ලෙල්ල ගැන අයිතිවාසිකම් කතා කරනවා. කොහොමද වමතක් කරලා කොහොමද අපි අපිට වගකීම් තියෙනවනේ අරක තියෙනවනේ මේක තියෙනවනේ කියලා ඉවරලා අර අර කුණටමයි තාක්කේ දෙන්නේ අර අර මේ මනමේ කුමාරයාට මාස්සද්දට දීපු කඩුව තමයි. කොයි වෙලාවෙත් ආශිෂ්ඨ වූ තමන්ගේ උරුමෙන් නීති අනුකූලව හම්බ වෙච්ච මේ ලස්සන හැන්සම් කුමාරයා. එයා වැඩන්නේ. ඒක කොහොමඩක්වත් දැන් තමන්ගේ බුදුරට බැඳපු කුමාරයානේ. අරක තමයි ආසාව තියෙන්නේ. ඒ නිසා කාමච්ඡන්දයට වඩා ඒකාග්‍රතාවය බලනකොට ඒකට තමයි හරීම අප්ලිෆ්ට් ඒ කියන්නේ උසස් කරන ආර්ය භාවයටපත් කරන දියුණු කරන ගතියක් ඒකාග්‍රතාවයේ තියෙනවා. නමුත් අපිට ඕනේ විචිත්‍රත්වේ. අපිට ඕනේ විවිධාංගීකරණේ. අපිට ඕනේ හැම දෙයක්ම මාරු වෙන මේ කානිවල් එක තමයි ඕන කරන්නේ. හැබැයි ලස්සනම දේ මන්ට ලස්සනම දේ කිව්වට ඒකට පාඩුවක් නැහැ. ඒ කොච්චර ඒ විවිධාංගීකරණයට විචිත්‍රත්වයට කැමැති හිත තිබුණත් ඒ අතින් අපි කොච්චර කෙලෙසිලා තිබුණත් අර ඇතුළට යන්න පුළුවන් පින අපිට තුනොදකින් කියලා කදාකත් කියන්නේ. අපි ගිය ඕන වෙලාවක බාර ගන්න ලෑස්තියි. කොච්චර පව් කරලා තිබ්බත් කොච්චර වැරදි කරලා තිබ්බත් අපි ඒකට ආයති සංවරේ පිළිහිලා කරපු කෙනාගේ සමාව අරගෙන අර හොඳ පැත්තට ගියොත් ඒ හොඳ පැත්ත කවදාකවත් තෝ වැරදි කරලා තිනොත් තෝ මට බැනලා තිනොත් තෝ මට නොසකල කියලා කවදාකවත් නැහැ මොකද ඒක අනාත්ම ධර්මයක්. ඒක නිසා ඒ සත්පුරුෂයා ගාවට සද්ධර්මයේ ගාවට ඒ ගම්භීරත්වයට ඒ ශූන්‍යතාවයට යන්න බැරි කොන්ද බලන තිකම මිසක්කා ඒ දේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපි පව් කෙරුවා, අපි හීනමානේ හිතාගත්තා, අපිට බැරි වෙයි කියලා හිතුවයි කියන එක ගණන් ගන්නෑ. ඒක නිසා අපිට කවදා හෝ කර්ම ගෙවිච්ච දවසක, සම්මිය දෘෂ්ටි පහළ වෙච්ච දවසක යහ දැක්ම දිඨින්ච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියලා බුදුරජාණන් සඳහන් කරනවා අනම්මනම් බැරදි දෘෂ්ටි වලපත් වෙන්නේ නැතුව සිල්ලන්තව යහ දැක්ම දිට්ඨිංච අනුපගම්ම සිලවා දස්සනේන සම්පන්නෝ. එදාට තියෙන මේ නිවන් දැකීම සඳහා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ දේවල් අතර තේරලා බේරලා ඒ ඒ yaadන පැත්තට පොඩ්ඩක් හේතු කළ තියෙන එක විතරයි කරන්නේ. ඒ නිසා විඥානය හොඳට ඕම අර වගේ නිමිත්තක්වත් දකින්නටපත් කරලා ආයේ ඒකට තරංග ගන්න ඉඩ නොතබා යෝජනා ස්ථිරත්වයටපත් වෙන දෙන්න ඉඩ නොතබා චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර ඒ තුල නිර්මාණශීලීත්වයකට එන්න දෙන්නේ නැතුව මේ විඥාන විඥාන මට්ටමේ රඳාගෙන යන්න පුළුවන් නම් විඥාන පත්‍යා නාම රූපං කියන එක අපිට යම් ප්‍රමාණයකට සංවර කර ගන්න පුළුවන්. ශීලාචාර කර ගන්න පුළුවන්. ශීලාචාර කෙරුවට 100ක් නම් කරන්න බෑ. මුළු ජීවිතේ පුරා මුළු අවුරුද්ද පුරා කරන්න බෑ. ටික වේලාවකට දැක්කොත් ඒ දකින්න ප්‍රමාණය ඇති ඒ අකුණු විදුලි ගහපු ගමන් ඒක පාරට Taman යන පාර හරි කියලා තේරුණා වගේ Taman තේරෙන පටන් අර ගන්නවා. ඉතින් එතෙන්ද යන්නත් ඒ කියන්නේ අපි අර පටිච්චසමුපාදය ගැන කතා කරනකොට කිව්වා. අර මුලින්ම කිව්ව සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියලා ඒ විසුද්ධි ටික පහු කරලා තියෙනවා. එහෙම නැත්නම් නිකම්ම නිකම් මේ බණක් අහලා එහෙම නැත්නම් මේ කල්පනා කරලා දාර්ශනිකව යන්න බෑ. අනිත්‍යනේ ගියත් මේ මේ යහ දැක්ම නැත්තම් මේ හැකි සංඥාව නැත්තම් මේ කියන පෙරදක්ම නැත්තම් මේකට බුදුහාමර පාවිච්චි කරන ලස්සන වචනයක් මේ අදිමොක්කේ කියලා. අදිමොක්කේ කියලා මේ අවුල් රාශිය තියේදී මං කල යුත්තේ මේකයි කියලා හරියටම මේ විෂදව දැනගන්න පුළුවන් චෛතසිකේ මේ අදිමොක්කේ කියන්නේ ශ්‍රද්ධාවේ ලොකු අයවා. ශ්‍රද්ධාව කියන්නේ ආරම්භකදී ශ්‍රද්ධාව හැම දෙයකම දూరుනවා. අදිමොක්කේ කියන්නේ දේවල් දන්නවා මේවා මෙහාට අදිනවා මේවා නමුත් මම කරන්නේ මේකයි කියලා කොඳු ඇතිපෙලක්. ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික පිටකොන්දක් ආවට පස්සේ තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල සංසාරේ